පිළිතුරු මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. පරිණාමානුපස්සනං භාවෙන්තු දෘසඤ්ඤං පදහති මේ යෝගාවචර පින්නතුන් සලකන්දෝන මේ යෝගාවචර ධර්මය අනුන්ට අගවණ එකක් නෙවෙයි තමා යෝගාවචරය කියා තමා කියාගන්නේ නැහැ. නමුත් යෝගාවචරයට ආйти වැඩ තියෙන නිසා අනු යෝග මේ යෝගාවචරය යෝගාවචරය කියලා හැඳින ගැනීම ඇති කරගන්නවා. යෝගාවචර ක්‍රියා මොනවාද? යෝගාවචරයට ආයේ වැඩ මොනවාද කියන එක මේ යෝගාවචරයන් දැනගෙනයි හිටින්නේ. ඒ යෝගාවචර වැඩ අතුරෙන් ප්‍රධාන වැඩය මේ භාවනාවේ යෙදීම. ඒකට සම්බන්ධ තව කොපමණවත් වැඩ ඇති. ඒ හැම වැඩක්ම මේ භාවනාවට විශේෂයෙන් නිවන් දක්නා භාවනාවට උපකාර වෙන අන්දමටයි යෝගාවචරය පවත්වන්නේ. යෝගාවචරයාගේ සිල් රැකීම යෝගාවචරයාගේ හිත තැම්පත් කර ගැනීම ප්‍රධාන කරගෙන තියෙන යම්තාක් වැඩ සමූහයක් ඇතනම් ඒ හැම එකක්ම හැම ක්‍රියාවක්ම අර ප්‍රධාන අදහසට යොමු වන තාලටයි වැඩ කෙරෙන්නේ. නිවන් දක්නා වැඩපිළිවෙලේ යෙදෙන යෝගාවචර. දැනට කරන්නේ විදර්ශනා භාවනාවයි. ඒ විදර්ශනා භාවනාව සම්බන්ධ අවස්ථා කිහිපයක් පළමුවෙන් ප්‍රකාශ කළා. විදර්ශනා භාවනාව කරගෙන යනා යෝගාවචරයා මේ අවස්ථා හතක් මීට ඉස්සෙල්ලා ප්‍රකාශ කළපුවා මතකයි. අනිත්‍යානුපස්සනාව කරන්නා වූ අවස්ථාව දුක්ඛානුපස්සනාව කරන්නා වූ අවස්ථාව අනත්තානුපස්සනාව කරන්නා වූ අවස්ථාව නිබ්බිදානුපස්සනාව කරන්නා වූ අවස්ථාව විරාගානුපස්සනාව කරන්නා වූ අවස්ථාව නිරෝධානුපස්සනාව කරන්නා වූ අවස්ථාව පටිනිස්සග්ගානුපස්සනාව කරන්නා වූ අවස්ථාව අවස්ථා හතරක් ඔතන සඳහන් වෙනවා ඒ අවස්ථා හතරේම සිද්ධ වෙන්නේ විදර්ශනා ඥාන තියුණු කිරීම මෝරවා ගැනීම එතකොට ඒ විදිහට මේ අවස්ථා හතක් විදර්ශනා ඥාන වශයෙන් පවත්වාගෙන යන ත්‍රිවිධ අනුපස්සනාවෙනුත් ඇතම් කෙනෙකුට තමාගේ බලාපොරොත්තු ඥාන දියුණු කරගන්න පුළුවන් වෙනවා ඊළඟට තිබෙනා වූ අනුපස්සන හතර එකතු වුණාම දැන සත්තානුපස්සන සත්තානුපස්සන ඒ සත්තානුපස්සන වලිනුත් ක්‍රියාව සම්පූර්ණ වෙනවා බලාපොරොත්තු සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා විදර්ශනාව ඒ ප්‍රධාන අදහස ත්‍රිලක්ෂණය මතු කරලා අවබෝධ කර ගැනීම ත්‍රිලක්ෂණයක් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයන් මතු කර ගැනීම. ත්‍රිලක්ෂණයන් මතු කර ගන්න පුළුවන් වෙන්නේ ඥානයටයි. ඒ ඥානයයි විදර්ශනාව කියලා කතා කරන්නේ. සාමාන්‍ය වශයෙන් අනිකර ඥානයට කටයුතු කරන්න බෑ. ඒ නිසා මේකට උදව් කරගන්නවා සමාධිය. සමාධිය උදව් කර ගැනීමට යම් කිසි කර්මස්ථානයක් අරගන්න. ඒ කර්මස්ථානයකින් සමාධිය දියුණු කරගන්න. දියුණු කරගත්ත සමාධියෙන් සමාධිය දියුණු කරගන්නා විට ඥානය දියුණු වෙනවා. ඥානය දියුණු වෙනකොට ඒ ඥානයට සම්බන්ධ වන යම් දෙතක ඒ ඥානයේ සමාධියත් සමග සමාධියෙන් දියුණු වූ ඥානය යම් සිතක ලැබෙනවා නම් එසේ ඒ හිතේ ලැබෙනා අවස්ථාවේදී හිතට පුරුදු කලින් සංසාරයේදී හිතට පුරුදු කෙලෙස් නොඑක් විදිහේ කෙලෙස් පත ලැබිලි අර ඒ අවස්ථාවේදී හිතෙන් තුරන් වෙනවා මේ තුරන් වීමට කියනවා පගංග ප්‍රහාණය කියලා විදර්ශනා પરම්පරාව පවත්වන්නව ඥාණයෙන් කෙරෙන්නේ තදංග ප්‍රහාණයයි කෙලෙසුන් තදංග වශයෙන් ප්‍රහීන කිරීමයි මෙසේ මේ විදියට කෙලෙසුන් ගෙන් සිත අයින් වෙනකොට සිතෙහි කෙලෙස් අයින් වෙනකොට ප්‍රඥාවට නුවණට ඉඩ ලැබෙනවා නුවණට ඉඩ ලැබෙනවා නුවණ මූලිකව ක්‍රියා කරනවා ඒ නුවණට උදව් වෙනවා සමාධිය සමාධිය නැතුව නුවණ ගෙනියන්න බෑ ඒක අර මුලින් කියපු වන්දමට සමාධිය තියෙන්නම ඕන ඒ විදිහට සමාධියෙන් උදව් ලැබිච්ච නුවණ තමයි විදර්ශනා ඥානය ඒ විදර්ශනා ඥාන සංසාරයේදී පුරුදු කෙලෙස් ටිකෙන් ටික ටිකෙන් ටික අයින් කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, අර්ථ සංඥාව. එතකොට නන්දි රාගේ. අ කෙලෙසුම් උපදව උපදවීමේ ශක්තිය ඇති එක්තරා කෙලෙස් කොටසක්. එතකොට කෙලෙස් රැස් කිරීම කියන මෙන්න මේවා. මේ ගති හිතෙන් පරිසිදු කරගන්න පුළුවන්. හිතේ ලැබෙන මේ ගති ස්වභාවයන් අර සමාධියෙන් උදව් ලබාපු ප්‍රඥාවට පුළුවනි අයින් කරලා දාන්න. ඒ අයින් කිරීම ඇතම් විටක ටික කාලකට ශක්තිමත් කරගන්නට පුළුවන් වෙනවා. සම්පූර්ණ ප්‍රහේණියක් නෙවෙයි නොවන බව යෝගාවචරයන් දන්නවා. මේ විදිහට මේ අනුපස්සනා හත දියුණු කිරීමෙන් ඇතම් කෙනෙක් ක්‍රමයෙන් මේ තදංග ප්‍රහාණයෙන් අනිත්‍ය දුක්ඛ අනත් නිත්‍ය සුඛ අත්ත්ව කියන මේ සිතිවිලි හැඟීම් සිතිවිලි දෘෂ්ටි කඩලා දානවා තදංග වශයෙන් ඒ තදංග වශයෙන් මේ විදිහේ කඩලා අන්තිමේදී උසස් වශයෙන් මේක දියුණු කිරීමේදී සම්පූර්ණයෙන් මේ මහා කඩා දැමීමෙන් මාර්ගඵල අවබෝධය කරගන්නට පුළුවන් මේක එක්තරා සම්දිස්ථානයක් සත්‍යානුපස්සනාව ත්‍රිවිධානුපස්සනාව එක සම්දිස්ථානයක් ඒින්ම සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච තනත්තාට නිබ්බිදානුපස්සනාවෙන් පුළුවන් වෙනවා. නිබ්බිදානුපස්සනාව දියුණු කිරීමෙන් විරහග නිරෝධ කියන මේ අනුපස්සනාව සම්පූර්ණ කිරීමෙන් පටිනිස්සග්ගානුපස්සනාව ඇති වෙනවා. ඒන් සමහරුන්ට පරහපොරොත්තු නිවන් මඟ ලැබිය යුතු ක්‍රියා රාශිය අවසන් කර ගන්නට පුළුවන් වෙනවා. අරහත්වය පවා සම්පූර්ණ කරගන්නට පුළුවන්. මේක එක සම්නිස්ථානය. ඊළඟ දස අනුපස්සන දස මහා විදර්ශන වශයෙන් සඳහන් වන පිළිවෙලට මේ හතට තවත් තුනක් එකතු කරගෙන තවත් තිබුණු අන්දමින් විදර්ශනා ඥානෙ පවත්වන්න බලාපොරොත්තු වෙන යෝගාවචරය. මේ මුලින් කියපු අනුපස්සනා සත කරගෙන ගියා. නමුත් සම්පූර්ණේ නැහැ සම්පූර්ණ තත්ත්වයකට පැමිණෙන්නේ නැහැ. කරගන්න බැරි වුණා සම්පූර්ණ කරගන්න බැරි වුණා. ඒ ළඟට යෝගාවචර පින්වතා බලාපොරොත්තු වෙනම මේ දෙකෙන් සම්පූර්ණ කරන්න පුළුවන් ලක්ෂණ අවබෝධය අනිත්‍ය ලක්ෂණය ගැන තේරුම් ගැනීම. අනිත්‍ය ලක්ෂණය ලෙහෙසියෙන් තේරුම් කරගන්න පුළුවන් වෙනවා. දුක්ඛ ලක්ෂණයත් අනාත්ම ලක්ෂණයත් තේරුම් කර ගැනීම බොහෝ විට අමාරු වෙනවා. ඒක දුෂ්කර වැඩක් වෙනවා. ඒ කියන්නේ සංසාරයේ ඉන්න නැවතිලා දිගකලක් ඉන්න බලාපොරොත්තු වෙන තැනත්තා తాවකාලිකව ලැබෙනා වූ දුක දුකක් වශයෙන් ගණන් ගන්නේ නැහැ. ඒක මකලා දාලා සැපට හිතා ගන්නවා. හැඟීම අනාලිමයි කාලයක් පිට දියුණු කරගෙන තියෙන එකක්. මේ දෙක ලේසියෙන් කඩන්න බෑ. ලේසියෙන් කඩන්න පුළුවන් නිත්‍ය සංඥාව කියන එක. ඒක ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් වුණත් ඒක අතුරුවා දැනගන්න තාමත් බැරි වුණා. මේ ස්ථානයේ දෙනකම් මේ සංසාර ප්‍රශ්නාව කළත් කරගන්න බැහැ වුණා. බැරි වෙච්ච යෝගාවචරත් නැවත වරක් නතර කරන්නේ නැතුව උත්සාහවත් වෙනවා. මේ මම නවතින්නේ නැහැ කෙලස් ගොඩ කඩනවාමයි කියලා උත්සාහ කරගෙන තව තවත් දියුණු අන්දමටම අනිත්‍ය අනුපස්සනාව කරන්න පටන් ගන්නවා. ඒ අනිත්‍ය අනුපස්සනාව තුන් ආකාරයකින් දියුණු වෙන්න භාවනා මනසිකාරයේ යෙදෙනවා. ඒ තුන් ආකාරයයි අද මේ මාතෘකාවෙන් තිබ්බේ. මාතෘකාව පිළිබඳ හැඳින්වීමයි ඔය කියන්නේ. එතකොට ඒකකට අපේ මේ වචන තුනේ තේරුම් තුනක් තියෙනවා. කායානුපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන. එතකොට කාය කියන්නේ ජීවි යාම. ජීවි යාම නිතර නිතරම සලකලා බලනවා. වායානුපස්සන ඒත් ජීවි යාම වැය වීම. වැය වීම. විපරිණාමානුපස්සන වෙනස් වීම. මේ තුනම ගලහපුවාම අනිත්‍ය ලක්ෂණය අතු. අනිත්‍ය ලක්ෂණයක තියෙන අතු තුනක් වශයෙන් සැලකට හැයි. කායානුපස්සන, වායානුපස්සන, විපරිණාමානුපස්සන. දැන් අපි මේ වචන ලැබෙන හැටි හිතට ගන්න ඕන. වචන වල තේරුම් ලැබෙන හැටි අපි හිතට ගන්න ඕන. යෝගාවචරය විදර්ශනා භාවනාව කරන්නේ යම් කිසි කර්මස්ථානයක හිත යොදලා. ඒ කියන්නේ පංචස්කන්ධයම කියලා කියනවා. එතකොට පංචස්කන්ධයන් සම්බන්ධ කරගෙන විදර්ශනා ඥානෙ පවත්වන. පංචස්කන්ධය ගොහම කොටස් පහක්. මේ පහට එකතරේ හිත යොදන්න බෑ යෝගාවචරයට. දැන් ප්‍රසිද්ධ වශයෙන් දැන් තියෙන ආනාපානයට හිත යොදනවා කියලා. එතකොට දැන් අර ප්‍රසිද්ධ භාවනාව මම මේ කාලේ ප්‍රසිද්ධ භාවනාව බඩේ පිම්බීම හැකිලින් දෙකට හිත යොදනවා කියන්නේ. එතකොට එහෙම නැත්නම් වෙනත් යම් කිසි දෙයක් පංචස්කන්ධයට සම්බන්ධ වෙන වෙන යම් කිසි දෙයක් කෙස් කොටසක්, ලෝම කොටසක්, මස් කොටසක්, ඇට කොටසක් ඔය හරි දෙයක් අරගෙන භාවනාවේ යෙදෙන්න. භාවනාව පටන් ගන්න. භාවනාව පටන් ගන්නකොට අපි දැන් කල්පනා කරලා බලමු. ආනාපානයට හිත යොදාගෙන නොබොම යෝගාවචරයෙන් වැඩිපුර කරන්නේ ආනාපානය. ආනාපානයට හිත යොදාගෙන ඉන්න අවස්ථාවේදී ආනාපාන ආස්වාද ප්‍රස්වාස දෙක මෙනෙහි කරන හැටි මුලින් ප්‍රකාශ කළා. ඒ මෙනෙහි කරගෙන යන අවස්ථාවේදී ඒ යෝගාවචරයාට ආනාපානය මුල් කරගෙන ධාතු හතර වැටෙන හැටි මුලින් ප්‍රකාශ කළා නැවත ඒක කියන්න උවමනාවක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර මේ ආනාපානේ මුල් කරගෙන ඒ ධාතු හතර වැටෙන හැටි ප්‍රකාශ කරනවා. ඒ ධාතු හතර මහා භූත. මහා භූත එක කොටසක් උපාදා රූප කොටසක්. එතකොට භූත රූප උපාදා රූප. භූත රූප හතර වැටෙනකොට උපාදා රූපත් ඒ අනුවෙන් කොටසක් හරේ තේරුම් ගන්න පුළුවන්. එතකොට රූපස්කන්ධයම ඔහුගේ හිතට අරමුණු වෙනවා. රූපස්කන්ධයට සම්බන්ධ වෙලා ඒ රූපස්කන්ධ කොටස හොඳට ප්‍රකටව වැටහිගෙන වැටහිගෙන යනවා. යන්නේ ඒකට හිත යදෙනවා, මානසිකාරය යොදනවා. ඒ මානසිකාරයේ රූප කොටසේ යෙදෙනකොට සමාධියෙන් උදව් වෙච්ච අර ඥානය ඒ යෝගාවචරයට උපකාර වෙනවා. එතකොට ඒ ඥානයෙන් ඔහුට පේනවා මේ රූපස්කන්ධ තමන්ගේ ශරීරයේ වශයෙන් තියෙන මේ පංචස්කන්ධ කොටස සම්පූර්ණයෙන්ම හොඳට වැටෙන සමාධිමත් හිතින් යුක්තව නුවණට හොඳට ප්‍රකටව වැටෙනවා. ඒ ප්‍රකට වෙන ප්‍රකටව වැටෙන අවස්ථාවේදී මේ රූප කොටස මොන මොන අන්දමට මේ යෝගාවචරයාගේ හිතට වැටෙනවද කියලා මේ එක එල්ලේම එක පාරටම කියන්න බෑ. නමුත් මෙහෙම කියට හැකි මේ රූප කොටස් නොයෙක් නොයෙක් ක්‍රමයට යෝගාවචරයන්ට වැටහෙනවා. මේක ඒ කොටස් ඒ රූප කොටස් වෙන් වෙන් වල වැටහෙන්න පුළුවන්. කැලි කැලි වැටහෙන්න පුළුවන්. කැඩෙනවා බිඳෙනවා වැටහෙන්න පුළුවන්. එතකොට එකට සම්බන්ධ වෙලා තියෙනවා වැටහෙන්න පුළුවන්. කුණු වෙලා හැදෙනවා වැටහෙන්න පුළුවන්. නොයෙක් විදිහට මේ කොටස් මේ පංචස්කන්ධයට ආයේ මේ ශාරීරික කොටස නොයෙක් ක්‍රමයකට වැටෙන්න පුළුවන්. මේ වැටෙන අවස්ථාවේදී ඒ වැටෙන යෝගා වචරයා ගේ නුවණට අන්න වැටෙනවා දැන් මේ පංචස්කන්ධයෙන් මේ රූපස්කන්ධයයි මේ තවත් ස්කන්ධ හතරක් තියෙනවා. ඒකත් මහත් විදිහෙන් තේරුම් ගත යුතුයි. නමුත් මම මේ රූපස්කන්ධ කොටස හොඳට තවත් බලා ගන්න ඕන. තවත් වැඩගෙන අන්දමට මේකේ හිත තබා ගන්නවා කියලා හොඳට සමාධිමත් වූ විදර්ශනා ඥානය පවත්නවා. එතකොට මේ පංචස්කන්ධය සම්බන්ධ වූ මේ රූපස්කන්ධ කොටස ඇති වෙනව නැති වෙනවා දෙවි ගෙවි නැති වෙනවා යන ස්වභාවයේ නැති වී යන ස්වභාවය Taman හොඳට වැටහෙනවා. හොඳට හිතට පේනවා. ඇහැට පෙනෙනා වාගේ හිතට පේන්න පටන් ගන්නවා. එතකොට වර්තමාන වශයෙන් මේ පේන්නේ. ඒ ඒ වෙලාවටම සිද්ධ වෙන දේවයෙන් ඒ යෝගාවචරයට ඒක පේන්නේ. එතකොට මේ මේ සම්බන්ධව පේන හැටි මෙන්න මේ විදිහට පේනවා මේ විදිහට පේනවා කියලා කියන්න උවමනාවක් නැහැ. යෝගාවචරයයක තේරුම් කරගන්නේ අර රූපස්කන්ධ කොටස නොයේ ක්‍රමයට මේක වෙනස් වෙන හැටි. ඒ කියන්නේ ගෙවි ගෙවි යන හැටි නැති වෙන හැටි වර්තමාන වශයෙන් ඒ ඒ වෙලාවටම කැඩී බිඳී යන හැටි තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට තේරුම් කර ගැනීම රූපස්කන්ධයේ පිළිබඳව කායානුපස්සනාවයි. ඊළඟට වායානුපස්සනාව රූපස්කන්ධයේ පිළිබඳව දැන් මේ යෝගාවචරයට වර්තමාන වශයෙන් මේ රූප ස්කන්ධයේ කැඩි කැඩි මිනි මිනි යන හැටි පේනවා. එසේ පෙනෙන අවස්ථාවේදී ඔහුට ඒ එකම ඔහුගේ ඥානයක් පහළ වෙනවා වර්තමාන වශයෙන් මේ වර්තමානව තිබෙනා වූ මේ පංචස්කන්ධයට අයිති මේ රූපස්කන්ධය කැඩෙනවා බිඳෙනවා කැඩෙනවා බිඳෙනවා. නමුත් මේ අනාගතයේදී මත්තට මත්තටත් ওই විදිහට කැඩෙනවා නෙවෙයි කියලා ඥානයක් පහළ වෙනවා මත්තටත් දැන් තව ඩිංගකිනුත් එහෙමයි මේ වෙලාවේ දැන් මට වැටහෙනවා මේක කැඩීම බිඳීම මත්තටත් තව ඩිංගකිනුත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දාත් එහෙමයි මතු භවයටත් එහෙමයි දිගට සංසාරේ හැමතැනම තියෙන දේ. ඒකට අනාගතයට ওই විදිහට හිත දුවනවා. හිතට එනවා. යෝගාවචරයට කරන්න තියෙන හිතට එන අදහස වෙනෙහි කරන එක. එතකොට තව නුවණ දියුණු වෙනවා. ඊළඟට අතීතේ කොහොමද? අතීතේ සම්බන්ධවත් උඩ වැටෙන ඒ පැත්තට හිත දුවනකොට අතීතයෙන් මේ විදියටයි කැඩි කැඩි නැති වෙවි ආවේ මේ විදියටමයි. එතකොට ඒකට කියනවා අන්වය ඥානය කියලා. ওই විදියට ඇති වෙන ඥානයට කියනවා අන්වය ඥානය කියලා. කියන්නේ අනුව සැලකීම නුවණින් අනුව සැලකීම. වර්තමානයේ අනුව අතීත අනාගත දෙකත් සලකා බැලීම. එතකොට ඒකට කියන්නේ වායානුපස්සන. ওই විදිහට අනුපස්සනාව ඥානය යොදන්නව අවස්ථාවේ යෝගාවචරයාගේ ඒ ඥානයට කියන්නේ වායානුපස්සනාව රූපස්කන්ධය පිළිබඳවයි. රූපස්කන්ධය පිළිබඳවයි. එතකොට කායානුපස්සනාව, වායානුපස්සනාව කියන මේ දෙක. එතකොට කායානුපස්සනාව රූපස්කන්ධය පිළිබඳව ඇති වෙනකොට මේක කොටස් කොටස් වශයෙන් කැඩි කැඩි නැති වෙලා යන බවයි පේන්නේ කායානුපස්සනාවේ. එතකොට ඉත ඉත පේනවා ඉතේ ඉස්කබල ගැලවිලා. එතකොට ඒකේ මත්තරුන්ගේ වැක් කරනවා පැත්තකට, අයිනකට වැක් කරනවා. දෙපැත්තෙන් දුම් පැත්තෙන් හතර පැත්තෙන් ගැලවි ගැලවි වැක්කේ වැක්කේ යනවා. එතකොට බෙල්ලෙන් පහත හරියේ ගැලවිල යනවා. එතකොට අත් පහ ඇඟිලි ඒවත් එහෙම. එතකොට මෙන්න මේ එකට එකක් වශයෙන් හිතාගත්ත මේ රූපස්කන්ධේ රූප ගොඩ එක රූපයක් වශයෙන් හිතාගෙන හිටියේ. නමුත් දැන් ඔහුට වැටහෙන මේක එකක් නෙමෙයි. මෙතන රාශියක්. මෙතන රාශියක් තියෙනවා. මේ රාශිය රාශියක් වෙන් වෙන් වශයෙන් වැටීමයි ඝන සංඥාව තුනී වීමේ කියන්නේ. ඒ ඒ නිසා මේ විදිහට ඝන සංඥාව කියන්නේ එකට එක්කාරකොල්ල හිතින් ඇති කරගත්තා වූ හැඟීම, බොරු හැඟීම. කියන්නේ දැන් අර මේ ඇඟිල්ලක් කියනවා. ඇඟිල්ල දිහා බලාගෙන හිටියාම නියමන්න මේ ඝන ගඤ්ඤාව නැති වුණොත් මේ ඇඟිල්ල ගෙවිල ගෙවිල නැති වෙච්ච බව තමන්ට පේනවා. තමන්ගේ ශරීරයට හිත යොදාගෙන ඉන්න දැන් ආනාපානෙට හිත යොදාගෙන ඉන්න. ආනාපානේ රූපස්කන්ධ කොටස. ඒක වෙලාවකට ඕන ලොකුවට දැනෙන වෙලාවකට ඕන හීනයට දැනෙන. වෙලාවකට නැතුවම දැනෙනවා. එතකොට සමහර ශරීර කොටස් ඔන්න පේන්නේ නැතුව යනවා. නැතුව යනවා සම්පූර්ණයෙන්ම නියම සත්‍ය අවබෝධය වදෙන්දී ලැබුණොත් මේ දෙයක් නැහැ. ඇඟක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඔඩුවක් කියලා දෙයක් ඇත්තේ නැහැ. ඇහක්, නාහයක්, අතක්, කනක්, කරක්, එතකොට අත්පා, හඳ ඔය විදිහට දේවල් ඇත්තේ නැහැ නියමන්දවට. අන්නර ඝන සංඥාව නැති වෙනකොට වන් නැතිවීමේ තත්වයෙන් වැටහීම ඇති වෙන්නේ. ඝන සංඥම් පජහතේ කිව්වේ ඒකයි. කායානුපස්සනම් භාවෙන්තෝ ඝන සංඥම් පජහති. කායානුපස්සනාව කරන්නා වූ විජලයාට ඝන සංඥාව නැති වෙනවා. ඝන සංඥාව නැති කරනවා. දැන් සමහර විට යෝගාවචරයන් ට වැටහෙනවා තමාගේ ශරීරයේ ඔන්න තමාගේ ශරීරයේ කොටස් කොටස් නැති වී ගිය හැටි සම්පූර්ණයෙන්ම ශරීරය නැති වෙලා ගිය හැටි පේනවා ආනාපානේ ඊටාම ඒ කොටස් නැති වී ගිය හැටි පේනවා අන්න ඝන සංඥාව නැති වෙච්ච හැටි එකෙන් තේරුම් ගත යුත්තේ මේ තත්වයට එනකොට අනිත්‍ය සංඥාව හුඟක් දියුණු වයහනුපස්සනාවේදී අර රැස් කිරීම කියන අදහස කර්ම රැස් කිරීම සංඛාර ගතිය අඩු කරනවා. ඔය ආනුපස්සනාව වැඩි කරනකොට අර අතීත අනාගත වර්තමාන කියන තුනම එකට සම්බන්ධ කරගෙන මේ රූපස්කන්ධයට සම්බන්ධ සම්බන්ධව කරගත්තා වූ අනිත්‍ය ලක්ෂණය. ගෙවි ගෙවි යන ලක්ෂණය හොඳට වැටහෙන අතීතයේ සංඛාරයෝ මිනිවිදී ගියා. වර්තමානයේ විඳිනවා. අනාගතයෙන් මිදෙනවා වර්තමාන වශයෙන් බිනි බිනි යනවා අතීතයේ හොඳටම මැරිලා ගිහිල්ලා තියෙනවා අනාගතේ මැරෙන්න තිබෙන දෙයක් ඔන්න ওই විදියට gedhi පිටින් වැටෙනවා ගොඩක් ගොඩක් වශයෙන් උත් වැටෙනවා එතකොට කය අනුපස්සන වය අනුපස්සන කියන මේ අනුපස්සන දෙක විදර්ශනා භාවනාවට වීර්යය හොඳට යොදාගන්න වීර්යය හොඳට යොදාගෙන භාවනාවේ යෙදෙන යෝගාවචරයන්ගේ අවස්ථාවට කියන නම් දෙකක්. ඔය පොත්වල සඳහන් කරනවා කය වයම් පත්තපේති. කය වයම් පත්තපේති. විදර්ශනා ඥානේ දිනු කර ගැනීමට කය වය දෙක ආරම්භ කළා දිනු කර ගන්න ආරම්භ කළා කය වය දෙක. ඒ බොහෝ තැන්වල සඳහන් වෙනවා විදර්ශනාවේ තිහුණු අවස්ථාවක් පෙන්වුම් කරන්න. කාය වාය දෙක. කාය වයං පට්ඨකේලි. එවන මුළු විදර්ශනා භාවනාවම උතන අඩංගු වෙනවා. එතකොට මේ ළඟට මේ දෙකේ කායානුපස්සන වයානුපස්සන කියන මේ දෙක සම්බන්ධ කරගෙන රූපස්කන්ධය පිළිබඳව අතීත අනාගත වර්තමාන දෙකේ දෙකටම සම්බන්ධ වූ අනිත්‍ය ලක්ෂණය වැටහුණා. ඊළඟට මේ රූප ස්කන්ධයට සම්බන්ධ වෙලා තියෙන තවත් ස්කන්ධ හතරක් තියෙනවා. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. මේ රූප ස්කන්ධය පිළිබඳව මේක වැටුණාන් පස්සේ ලෙහෙසි වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය පිළිබඳව. වේදනා ස්කන්ධය පිළිබඳව සංඥා ස්කන්ධය පිළිබඳව ලෙහෙසි. වේදනා ස්කන්ධය එනවා ඔය අතරට. වේදනා ස්කන්ධය විදර්ශනාව කරන්න අවස්ථාවේදී යෝගාවචරයට බාධා කිරීම වශයෙන් එනවා. එනකොට තේරුම් ගන්න ඕන මේ වේදනා ස්කන්ධයත් මේ පංචස්කන්ධෙම එකක්. මේකත් අර කොටසටම අයිති. ඒ තත්ත්වයමයි මේකේ තියෙන්නේ කියලා න වේදනාව මෙනෙහි කරනවා. වේදනාව මෙනෙහි කරනකොට ඒ වෙලාවන වේදනාව නැති වෙනවා. ආයි ඇති වෙනවා. ආයි නැති වෙනවා. ආයි ඇති වෙනවා. ආයි නැති වෙනවා. සමහර විට වේදනාව බුබුල් බඳු වෙන්නා වාගේ දැනෙනවා. බුබුල් බඳු වෙනවා වාගේ වේදනාවට වේදනාව දෙනවා වේදනාවට වේදනාව නැති වෙනවා. වේදනාව කියන්නේ සමහර විටක ප්‍රකට වශයෙන් කියන්නේ මේ දුක් වේදනාවට. නමුත් අපි දුක් වේදනාව පමණක් නෙමෙයි. සුඛ වේදනාව, උපේක්ඛා වේදනාව කියලා වේදනා තුනම ওই විදිහේ බව තේරුම් ගන්නවා යෝගාවචරය. මේ වේදනානුපස්සනාව කියන එක ලොකු දෙයක්. ලොකු අනුපස්සනාවක්. වේදනානුපස්සනාව. වේදනාව පිළිබඳව ආයනුපස්සනාව ආයනුපස්සනාව දෙක ලොකුයි. ඒ ලොකු කියන්නේ මේක හොඳට අනිත්‍යතාවත් මේ සත්‍යයන් කාලය ගත කරන්නේ. සත්‍යයන්ගේ කල් ගෙවීම කොහේද? මේ දොරටු වලට සම්බන්ධ කරගෙනයි මේ ජීවත් වීම. එතකොට එදොරට වල සම්බන්ධ කරගෙන ජීවත් වෙන මේ සත්‍යයන් ඒ දොරටු වලින් සම්බන්ධය නොලබා ජීවත් වෙන අවස්ථාවක් නැහැ. රූප දකින්න, සද්ධාහන, බඳුන දැනන, රස විඳින්න. එතකොට කායට ස්පර්ශ ගන්න, හිතටම යම් අරමුණු ගන්න. ඔය හැම අවස්ථාවකදීම ඇති වෙන්නේ වේදනා. කියන්නේ පීඩා කියන එක නෙමෙයි. විඳීම්. විඳීම් ගොඩක්. එතකොට ওই විදිහට මේ සත්‍යයන් වාසය කරන්නේ නිමවදෙන් කියනවනම් වේදනා සාගරයක. වේදනා සාගරයක පීන පීනා ඉන්නේ. ඒකම නිබ්බිදාවට හරව ගන්න වෙන ඥානවන්තයාට. මේ සැනසෙල්ලක් නෙමෙයි. සැප විඳීමක් නෙමෙයි. සැනසෙල්ලකින් කටයුතු කිරීමක් නෙවෙයි මේ සත්‍යයක්. දුක් ගොඩකට වැවිලා මේ වේදනා සාගරයක පීනා පීනා නේද මේ අපි ඉන්නේ කියලා හිතනකොට ඒකම ඇති වෙනවා නෙව ලොකු හොඳ හැඟීමකට ඇති වෙනවා මෙන්න මේක මේ විදිහට කල්පනා කරනවා එතකොට වේදනාව සම්බන්ධව ඔකනේ ওই වේදනාව නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ගෙවි ගෙවි යන වර්තමාන වශයෙන්ත් එහෙමයි අතීතෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි මුළු සංසාරේම ගෙනාවේ මේ ටිකනේ නේද කියලා කල්පනා කරනවා වේදනාස්කන්ධය යන වේදනා අනිච්චා බුදුරජාණන් වහන්සේ කියන වදාලා වේදනා අනිච්චා එතකොට සංඥාව කියන්නේ හැඳිනීම හැඳිනීම රූපය කියලා හඳුන ගන්නවා වේදනාව කියලා හඳුන ගන්නවා සද්දේ කියලා හඳුන ගන්නවා ගන්ධය කියලා රසය කියලා පොට්ටබ්බේ කියලා ධම්මේ කියලා හැඳින ගැනීම ඇති කර ගන්නවා නොයෙක් නොයෙක් විදිහේ රූපයන් පිළිබඳව හැඳින ගැනීම ඇති වෙනවා ඒ සියලුම තැන්වල ලැබෙන්නේ සංඥාව ඒ සංඥාව ඇති වුණා ඇති වුණා එක්ක නැති වුණා තියෙන්නේ නැහැ එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා ඔය විදිහට සංඥාවල් ගොඩක් ඒව ඇති කරන එකයි මේ කරන්නේ. මොනවද කරන්නේ? කියන්නේ වෙන වෙන දේවල් කරනවා කරන්නේ මොනවද වෙන මේ සංඥා ගොඩක් වැඩි සංඛාර කියන්නේ රැස් කිරීම. මේ රැස් කිරීම නියතයෙන් හැම තිස්සෙම කරන වැඩක්. සංඛාර රැස් කිරීම. සංඛාර කියලා මේ කුසල අකුසල මේවා රැස් කිරීමයි නිතරම කරන්නේ. ඒ සංඛාර ගොඩක් ඇතිද. ඒ ඇති කරන්නා වූ ඒවත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. වර්තමානයේ අනිත්‍යයි. එතකොට අතීතයේ අනිත්‍ය වෙ නැති වුණා අනාගතයටත් අනිත්‍යයි. එතකොට හිත ඊළඟට ඉතුරු වුණේ. ඒ හිත සම්බන්ධවත් විඥානය. එතකොට විඥානය කියන එක පේන්නේ නැහැ. අර සංඥාව කියන එක නෑ හැඳින ගැනීමනේ විඥානය කියන එක පේන්නේ නැහැ. හිතා ගන්න පුළුවන් විඥානය කියන එක. විඥානය හිතවිලි. හිතීම අරමුණු ගැනීම අරමුණක් අනුවයි හිත තේරුම් ගන්න පුළුවන්. අරමුණ ලොකු ලොකු ධර්මත හිත ලොකුයි. අරමුණ පුංචි වෙන්න පුංචි වෙන්න හිත පුංචි. එතකොට පුංචිම දෙයක්. පුංචිම කුඩාම දෙයකට හිත යොදුනම හිත බොහෝම පුංචි. ලොකුම දෙයකට හිත යොදුනම ඒ හිත ලොකු විශාල දෙයක්. අපේ දුර මුළු ලෝක ධාතුවටම දැන් මුළු ලෝකය යම් කිසි තැනක සතහන් කරලා තියෙනවා. මේ ලෝක ගෝලය. කියනකොට මේ මුළු ලෝක ගෝලයටම හිතියෝ දන්න පුළුවන්. ඒක දන්න කෙනෙකුට තවත් එහාට ඒක හිතියෝ දන්නට පුළුවන්. එතකොට එපමණක් නෙවෙයි තවත් එහාට ලෝක රාශියකට සම්බන්ධ කරලා හිතියෝ දන්න පුළුවන්. ඉතින් අන්නේ වස්තු ලොකු වෙන ධර්මයට හිතක් ලොකුයි. වස්තු පුංචි වෙන ධර්මයට හිතක් පුංචි. වස්තුව සිවුම් නම් හිත සිවුම්. නිර්වාණ ධාතුව අරමුණු කරන්නා වූ හිත නිර්වාණය සිවුම් එකක්. සියුම්ම නිර්වාණ ධාතුව අරමුණු කරන්නා වූ හිතත් සියුම් හිතත් සියුම් නමුත් මේ හිතත් මොහොතක් පාසාම නැති වෙනව ඇති වෙනව නැති වෙනව ප්‍රත්‍යයක් ඇති වෙනකොට ප්‍රත්‍යය බලයෙන් ඇති වෙනව ප්‍රත්‍යය නැති වෙනකොට නැති වෙනව මෙන්න මේ විදිහට මේ හිතේ ස්වභාවය රූපය නම් ලොකුවට පේනවා හිත පේන්නේ නැති වුණාට ඊට වඩා ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් හිතේ නැතිවීම. හිතේ අනිත් එකම. හිත පිළිබඳව කය වය දෙක හොඳට ওই විදිහට තේරුම් කරගන්න. එතකොට ඔන්න ඔය විදිහට පංචස්කන්ධයන් පිළිබඳව අතීත වශයෙන් අනාගත වශයෙන් වර්තමාන වශයෙන් හිතේ පහවන්නා වූ සමාධියෙන් උපකාර ලබාපු විදර්ශනා ඥාණයට ওই විදිහට කයානුපස්සනාව වයානුපස්සනාව කියන එක සම්පූර්ණ වෙනවා කයානුපස්සනාව වයානුපස්සනාව කියන මේ දෙක සම්පූර්ණ වෙන්නව අවස්ථාවේදී විපරිණාමානුපස්සනේ ඉබේට සැලසෙනවා ඒකයි අර කය වයම් පට්ඨපේදී කියලා ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කළේ කය වය දෙක හොඳට ප්‍රකට වුණොත් අනිත්‍ය ලක්ෂණ එතන තියුණුයි දියුණුයි ඒ දියුණු අනිත්‍ය ලක්ෂණය තියෙන හිතට විපරිණාමය බොහොම හොඳට වැටහෙන්න පටන් ගන්නවා විපරිණාමය කියන්නේ වෙනස් වීම එතකොට මෙතන මේ කය වල දෙක හිතට වැටෙනකොට Nirodhaය හොඳට තේරුම් ගන්න පුළුවන් නිරුද්ධ වීම මේක නිරුද්ධන්ති නිරුද්ධන්ති නිරුද්ධ වෙත් නිරුද්ධ වෙත් කියන හැඟීම හිතට හොඳට පාඩම් වෙනවා. ඒ විදිය පාඩම් වෙනකොට අතීත වූද අනාගත වූද වර්තමාන වූද කියන මේ ભેදයක් නැතුව ඒ සියල්ලම පෙරලෙන ස්වභාවය විපරිණාම ජරා මරණ දෙකින් ජරාය මරණයක විපරිණාමෝ ජරායච මරණේනච පරිණාමෝ විපරිණාමෝ ජරාවෙනුත් මරණයන් කියන මේ දෙකෙන් විපරිණාම වී කියන්නේ දෙක පරිණාම මේරීම මේරීම වෙනස් වීම එතකොට ජරා මරණ දෙකෙන් වෙනස් වීම තමයි විපරිණාමාන විපරිණාමය එය හිතට වැඩ ගැනීම වැඩ ගැනීම විපරිණාමානුපස්සනයයි ඒක ඥානයක් උද සමාධියෙන් උදව් ලබාපෝ මේ ඥාණයට මේ පංචස්කන්ධයම පිළිබඳව අර මුලින් සඳහන් කළ පංචස්කන්ධය මුලින් පටන් ගැම්මේදී එකකින් පටන් ගත්තේ ඊළඟට පංචස්කන්ධයට දැස්සා ඒ පංචස්කන්ධයම පිළිබඳවම මෙන්න මේ විපරිණාමය හොඳින් වැටෙන්න පටන් ගන්නවා යෝගාවචරයාට මේ විපරිණාමය හොඳට වැටෙනකොට මාර්ගඥානෙ කිට්ටුයි හොඳටම මාර්ග ඥානයේ කිච්ච සංකාරූපේකහ ආදී දේවල් ඔක්කොම උතෙන්ට ගැප් වෙනවා. පටිසංඛා සංඛාරූපේකහ කියන මේ ඥාන මෙතෙන්ට ගැප් වෙනවා. අපිට පහඩන් තියෙන කතා වල චූලපන්තක හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දුන්න රජෝහරණං රජෝහරණං කියලා කියමින් ඉඳුල් කඩක් මේ සුකම් කලක් දුන්න වස්තකයන්ක් මේක තියාගෙන ඉන්නේ කියලා. අදකට රජෝ වරණම් රජෝ වරණම් කියලා මේක ආදී දානකොට අර මොන පිළදා මුලින් බොහෝම ලක්ෂණට මේ යොඳුක්කඩ තිබුණේ. හේන්සුව තිබුණේ. එතකොට ඒක දැක්ක හැටි බොහොම සතුට ඇති වුණා මේ හාමුදුරන්. බුදුරජාණන් වහන්සේ දීපෝ දෙයනේ එතකොට බොහෝම ලක්ෂණට ළඟ තිබුණා මේක ටික වෙලාවක් යනකොට මොන ජෝහරණා ජෝහරණා කියන ගමන් ආදී දානකොට මේක මොන පිළි දානවා ආදී පිළි දානවා ආදී පිළි දානට බාමෙන් ටික වෙලාවක් ඉන්නකොට අර ගලියාව ගන්න බඩු ඕ අර මොනින් දිවිච ලක්ෂණේ නෑනේ දැන් මේක ආදී වරක් වෙලා තියෙන්නේ මේ මොකද මේ වෙනස් වීම මේ මේක වෙනස් වීම මේ අර සංසාරේ පුරුද්දාව මෙතන සංසාරේ දර්ශනා භාවනාව කරලා පුරුදුයි. පුංචි කර්ම විපාකයෙන් යට වෙලා දිනුනා ඒක මතු කරගන්න බුදුරජාණන් වහන්සේ උදව් දුන්නා. සංසාරයේදී පුරුදු කරපු ගුණ ධර්මයක් මතු වෙන අන්දමට උන්වහන්සේ කර්මස්ථානයක් දුන්නා. ප්‍රේතිකණක් දුන්න කර්මස්ථානයේ වශයෙන්. කර්මස්ථානයේ වශයෙන් දුන්නේ ප්‍රේතිකණ. ඒක යත්තට සංසාරේ පුරුදු දෙයක්. අරගෙන කෙනෙක් වෙලා ඉන්නවා අවස්ථාවේදී ඒ අත්තා පිටින් යනකොට ධාඩිය දැම්ම අර තමන්ගේ අතේ තිබෙන ලේන්සු අරගෙන මොන පේදෑම මොන පේදාවට ටික වෙලාවක් ගන්න දෙවෙනි සැරේ ඒක බලනකොට මේක තිලුට වෙලා ආ මේ කලින් හොඳට තිබෙච්ච මේ ලේන්සු දැන් නරක් වුණානේ කොනෝන වෙනස් වුණානේ මේ ලේන්සු පමණක් නෙමේ මේ ශරීරයත් එහෙමයි ශරීරයත් මේ විදිහට වෙනස් වෙනවා නැති වෙනවා කියලා අනිත් ලක්ෂණේ ආයතන ගන්නවා එතෙන්දී වෙන මාර්ගයක් ඵලයක් ලැබෙන්නේ නැහැ. ලෝක විදර්ශනාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ හොඳ හැඟීම ආවා. මේ අනිත්‍ය ලක්ෂණය ඇති කරගත්ත ඒක අනිත්‍ය ලක්ෂණය නැවත බීජේ යට වෙලා තිබුණා. මේ යට වෙලා තිබුණ වෙනින් කර්මයකින් ඒ බීජේ යට වෙලා ඉතිබුණා. බුදුරජාණන් වහන්සේගේ මේ උපහාය බලෙන් ඒක මතු වුණා. ඒ කලින් තිබිච්ච ඒ යට වෙලා තිබිච්ච ඒ ගුණය මෙතෙන්දී ඉදිරිපත් වෙච්ච මේකෙන් මතු කර ගන්න පුළුවන් වුණා. මේ ඒ කර්ම හොඳ කර්මයි නරක කර්මයි කියන මේ දෙවර්ගයේම මතු වෙන්නේ සමාන යම් කිසි ප්‍රත්‍යක් ලැබුණාම. යටලා තිබුණා අර කර්මයේ ඒ කුසල කර්ම වේගේ යටලා තිබුණා. දැන් මෙතන බුදුරජාණන්සේ ඊට සමාන වූම කර්මයක් ක්‍රියාවක් උන්වහන්සේ මතු කරලා දුන්නා. ඒ මතු කර දීපු ඒ කුසල කර්ම වේගේ මේ කරන්නා වර්තමාන කුසල කර්ම වේගය අර යට වෙලා දෙමිච්ච කුසල කර්ම වේගය දැන් මතු කරගන්න මතු කරගන්න පුළුවන් වුණා මතු කරලා ඒකයි මේකයි දෙකයි එකතු කරලා චුල්ලපන්තක ආම්දරෝ විපරිණාමානුපස්සනය වුණා කායानुපස්සන වායानुපස්සන විපරිණාමානුපස්සන කියන අනිත්‍ය අනුපස්සනාව අනිත්‍ය අනුපස්සනාව කියන්නේ හොඳටම තියුණුව වැටුණා අනිත්‍ය අනුපස්සනාව අනිත්‍යානුපාතනාව තිබුණුව වැටෙන අවස්ථාවේදී ඇතන් කෙනෙකුට තනියම පුළුවන් අනිත්‍ය අනිත්‍යස්ස අනිත්‍යේ දුක්ඛ සංඥා දුක්ඛේ අනන්ත සංඥා ඔය தත්ත්වය මතු කරගන්න පුළුවන් යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දෙෙහි දුක්ඛ සංඥාව මතු කරගන්න පුළුවන් තමන්ගේ බලයෙන්ම ඥාණයෙන් වැඩි කරගන්න පුළුවන් දුක්ඛේ අනන්ත සංඥා දුකෙහි අනන්ත සංඥාව ඇති කරගන්න ඕන. ඇතැම් උදවියට Tamanගේ සත්‍යයෙන්ම ඒක දිනු කරගන්න පුළුවන් අනිත්‍ය සංඥාව දිනු කරගත්තාම ඊළඟට දුක්ඛ සංඥාව එතකොට දුක්ඛ අනුපස්සනාව අනත්ත අනුපස්සනාව දුක්ඛ ලක්ෂණය අනත්ත ලක්ෂණය කියන ලක්ෂණ දෙකම මේ අනිත්‍ය ලක්ෂණය සම්පූර්ණ වීමෙන් මතු කරගන්න පුළුවන් වෙනවා විපරිණාමානුපස්සනාව ඒ තරම් වටිනා එකක්. එතකොට යදනිච්ඡං සං දුක්ඛං යම් දුක්ඛං තදනත්තා. ඔය විදිහට තරකානුකූලව සලකනවා තමයි. යමක් අනිත්‍ය නම් අනිත්‍ය ඇතිවීම නැතිවීම දෙකෙන් යුක්ත එකයි අනිත්‍ය කියලා කියන්නේ ඇතිවීමත් වෙනවා නැතිවීමත් වෙනවා වෙනස් වීමත් වෙනවා. වර්තමාන වශයෙන් උත් වෙනවා අතීත වශයෙන් උත් වෙනවා අනාගත වශයෙන් උත් වෙනවා. මේ වෙනස් වීම හොඳට පේනකොට මේ පෙනෙන මේ නැති වෙන ස්වභාවය නිසා මොකද වෙන්නේ? දැන් මේ සත්‍යයන්ට මොකද වෙන්නේ? මේ සංකාරයන්ට මොකද වෙන්නේ? පීඩාව. පීඩාව වෙන උපාද වය දෙකෙන් පීඩා වීමයි. ඒක දුකයි. මේ දුක බොහොම ලේසියෙන් වැඩෙනවා ඒ විදිහේ අවස්ථාවේ. දුක කියන එක පීඩා කරන ගතිය. එතකොට තමන් බලාපොරොත්තු දෙයක් නැති වෙනකොට එතන පීඩාව. බලාපොරොත්තු ක්‍රියාවක් කරගන්න බැරි වෙනකොට පීඩාව. යටත් පිළිදෙන් නාහයට පොඩු ටිකක් ආවා. රෝග පිට කරගන්න බැරි වෙනකොට දුකනේ, දුක් ලක්ෂණයනේ. එතකොට බඩේ අමාරුව, හිතේ අමාරුව, සංගතේ අමාරුව. ඔය දුක් ලක්ෂණයනේ. ඕවා ඩිංගෙන් ඩිංගෙ ඩිංගෙන් ඩිංග කල්පනා කරනකොට සම්පූර්ණයෙන්ම දුක්ඛ ලක්ෂණය වැටෙනවා. අනිත්‍ය යමක් නම් ඒක දුකයි කියලා තරකානුකූලව න්‍යායානුකූලව වැටහෙනවා. යන් දුක්ඛං සදනත්තා යමක් දුක නම් තමා බලාපොරොත්තු වෙන අන්දමට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති නිසා වුණ දුකයි. ඒ මක්නිසාද මේක ආත්ම ස්වභාවය, ඊශ්වර ස්වභාවය. ඒ ස්වභාවයක් නැහැ. තමන්ගේ ශක්තියෙන් හැම දෙයක්ම පවත්වන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. අනාත්ම ලක්ෂණය මෙතන මේක මේ විදිහට විපරිණාමානුපස්සනාව හොඳට දියුණු වෙන්න අවස්ථාවේදී යෝගාවචරයාගේ හිතේ ඒ කියන්නේ විපරිණාමානුපස්සනාවසේ ඥානය දියුණු වෙන්න අවස්ථාවේදී ඥානය දියුණු වෙන්න අවස්ථාවේදී සමාධියක් දියුණු වෙනවා සමාධියක් දියුණු වෙනවා ඥානයක් දියුණු වෙනවා ඒ දෙක දියුණු වීමෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද? කෙලස් සංසාරික පුරුදු වශයෙන් ලැබෙච්ච කෙලස් රාශියක් අයින් වෙනවා. අන්න විපරිණාම අනුපස්සනාව නිසා දුව සංඥාව නැති වෙනවා කියනවා. දුව සංඥාව. බොහෝ විට මේ කොච්චර භාවනා කළත් ඇතැම් විට දුව සංඥාව තියෙනවා දිගට දිගට. දිගට තියෙනවා. මේක ටිකක් තව එහාට තියෙනවා. ටිකක් තව එහාට තියෙනවා. තියෙන නිසා අද බෑ වැඩ කරන්න. හෙටට වැඩ කරන්න. හෙටට කල් දානවා. උදේ වැඩ කරන්නේ නැහැ වෙනින් වැඩක් ගන්නවා. මොකද දවල්ි වෙලා කරනවා ඒ වැඩි. ඒ දවල්ට ඉන්නවනේ තමයි. ඊළඟට දවල් කරන්න කරන්නේ නැහැ හවසට කරන්න තියා ගන්නවා. හවසටත් තමන් ඉන්නවනේ. දුව සංඥාව නැහැ. රාත්‍රී කරන්න බැරි වුණා. ඊට පස්සෙන් නම් කොහොම හරි කරනවා කියලා හිතා ගන්න. ඊට පස්සෙන් දැන් තමන් ඉන්නවා. ඊට පස්සෙන් දැන් තමන් ඉන්නවා දිගට දිගට වෙන දුර සංඥාව තියා ගන්න. භාවනාවක් කරනවා සමහරේට දුර සංඥාව තියා ගන්න. මේ දුර සංඥාව කැඩෙන්න නම් මෙන්න මේ පරිණාමය හොඳට තේරුම් ගන්න ඕන. මේ පරිණාමය හොඳට තේරුම් ගත්තොත් එහා මොහොත නැහැ. මේ මොහොතයි. වැඩ කරන්න ඕන මේ මොහොත එහා මොහොතක් නෑ. දෙවෙනි මොහොතක් නෑ කොච්චර හරි. මේ මොහොතෙන් වැඩ ටික කරගන්න ඕනේ කියන හැඟීමයි ඇති වෙන්නේ. දුව සංඥාව නැති වුණොත් දුව සංඥාව තියෙන එක්කෙනාට තමයි දුවන් දුවම් මේක දුවයි තියෙනවා කියන එක තියෙන එක්කෙනාට තමයි එහාට හිතන්නේ එහා මොහොත හිතන්නේ එහා මොහොත එහා මිනිත්තුව එහා තත්පරය, එහා මිනිත්තුව, එහා පැය, එහා දවස, එහා සතිය, එහා මාසෙ, එහා අවුරුද්ද. ඔය දිගට දිගට පවත්වන මෙන්න මේ දුව සංඥාව කඩා ගන්න මහන්සිය යනවා. ඒකනේ සාමානුපස්සනාවෙන් ඒක කෙරෙන්නේ. කායानुපස්සනාව, වයානුපස්සනාව, විපරිණාමානුපස්සනාව කියන මේ තුනම අනිත්‍ය ලක්ෂණේ අනිත්‍ය ලක්ෂණේ අවස්ථා තුනක්. අනිත් ලක්ෂණය හොඳට මේ අට්ඨාරස මහා විපස්සනා හතරේ අනිත්‍ය සංඥාව හොඳට දියුණු වෙන අවස්ථාවයි තියෙන්නේ පල්ලෙහාට තියෙන එක තැනයි. අන්ත ඒවකෝ දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණයි තියෙන්නේ. එතෙන් මේ අනිත්‍ය ලක්ෂණය හොඳට දියුණු කර ගැනීමට දියුණු කර ගැනීමට අවස්ථා තුනක් මේ කායානුපස්සනා වයානුපස්සනා විපරිණාමානුපස්සනා කියන මේ තුන මේ තුන හොඳට වැඩෙන හැටියට මේ විදර්ශනා ඥාන පවත්වන්න මහන්සි ගන්න ඕන. ඒකට නොකොඩවා ඇති කර ගන්න ඕන සති සම්පජඤ්ඤ දෙක. මේකට උදව් වෙන තවත් දෙයකින් එක තමයි සති සම්පජඤ්ඤ දෙක. සති සම්පජඤ්ඤ දෙක වාගේම අදිස්ථාන ශක්තිය තියා ගන්න ඕන. අදිස්ථාන ශක්තිය කියන්නේ මම මේක කරන්නම ඕන. මේක නවත්තන්නේ නැහැ. අනිත් වැඩ එක්කම හක දාලා මම මේක කරන්නම ඕනේ කියලා බලවත් අදිස්ථානයේ තියාගන්න ඕනේ. ඇතන් විට නොඑක් නොඑක් දේවල් නිසා මේක කඩ වෙනවා. අදිස්ථාන දා කියන්නේ නැති කමයි. අදිස්ථාන දා කියන්නේ නැති නිසා කඩ වෙනවා. කඩ වෙන්න නොදී මේක කරන්න ඕනේ. මේක කරගන්නවා නම් කඩ වෙන්න නොදී එතකොට සමාධිය හරියනවා. තවත් සති සම්පජාඤ්ඤ දෙක දියුණු වෙනකොට තවත් සමාධිය විදර්ශනා ඥානෙ දියුණු වෙනවා. එතකොට සති සම්පජඤ්ඤ දෙක සමාධිය ඕවෙන් අනුබල ලබාපු මේ විදර්ශනා ඥානය මහ රජෙක් වාගේ මහ සේනාපතියෙක් වාගේ කෙලෙස් කැඩීමේ දක්ෂයෙක් වෙනවා. ඒ විදිහට ගෙහිලා මේ සමාධිය හොඳට දියුණු කරගෙන ඒ දියුණු වෙච්ච සමාධියෙන් ක්‍රමතාව කාලික වශයෙන් තදංග වශයෙන් කෙලෙස් කරාගෙන ගිහිල්ලා අන්තිමේදී සංඛාරුපේක්ඛා ඥානෙන් අනුලෝමයෙන් බැල අනුලෝමයෙන් ගෝත්‍රපුයෙන් බැල ගෝත්‍රපුයෙන් මාර්ග ඥාන ලබාගෙන ඵල ඥානය එෙන් අත්පත් කරගෙන අන්තිමේදී ප්‍රත්‍යවේක්ෂා ඥාන වලින් සනදීමෙන් යෝගාවචරය නිවන් පුරේ සැතපෙන්න පුළුවන් වෙනවා එනිසා කල්පනා කරගන්න ඕන මේ යෝගාවචර පින්නතුන් අද දවසේදී මහා වටිනා මේ ධර්මයක් හිතට ලැබුණේ හිතට ගන්න පුළුවන් වුණේ නිසා මේ අනුව තම තමන්ගේ විදර්ශනා භාවනාව හොඳින් දියුණු කරගෙන නියමන්දමින් දියුණු කරගෙන බලාපොරොත්තු වන්නකට සියලු ක්ලේශයන් නැති කරගෙන සියලු සංඛාර දුකින් නිදහස් වූ සාන්ත අමාමා නිවන් පදවිය අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මාන ශාස්ත්‍රා පැවැත්වූ අද දේශකයන් වහන්සේ අත්පෝදනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය එවිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.